තමුන්නාසලා ගත්තොත් මහින්ද රාජපක්ෂ මැතිතුමා කම්කරු ඇමතිවරයා වෙන මොහොතේ ඉඳලා ඉන් එහාට වර්ධනය වෙච්ච වේගයත් එතුමා ගත්ත ප්‍රගතිශීලී තීන්දුව නිසා අද මේ අරමුදල දකුණු ආසියාවේ තියෙන ප්‍රධානම අරමුදලට බවට පත් වෙනවා. එතකොට මේ අරමුදල ආරක්ෂා වෙන්නේ මේ අරමුදල ආරම්භ කරාම මේ පනතෙන් ලබලා දීපු ආරක්ෂාව නිසා. ඒ නිසා මේකේ පළවෙනි පරමාර්ථය තමයි වැඩ කරන පන්තියට තමන්ගේ අර්ථසාධක අරමුදල අවදානමකින් තොරව පවත්වා ගැනීම. ඒ තමයි සෙන්ට්‍රල් බැංක් පැවැත්ම තියෙනවා. අද සජ්ජාතික පක්ෂය කල්පනා කරනවා මේ සමසෙට් ක්‍රමය ආවම මේ අලුත් කර්මාන්ත රජයේ ව්‍යාපාර ප්‍රතිසංවිධානය කරනකොට ඒකට ඕන කරන මූලික මූල්‍ය අවශ්‍යතාවය කරන්න.